දැයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ දවසේ ධර්ම සාකච්ඡා ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු. කාල වේලා ලැබෙන පරිදි සභාවෙන් නැගෙන ප්‍රශ්න වලට අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ප්‍රශ්න තියෙනවා 13 14ක්. ගරුතර ස්වාමින් වහන්සේ පොහොය දිනවලදී කරන ඊතා කෙටි කාලීන භාවනාවලට අමතරව මෙවන් නේවාසිකා භාවනා වැඩසටහනකට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මෙහිදී සක්මන් භාවනාව කරගෙන යන අවස්ථාවේ මුලදී හොඳින් භාවනාව කළ හැකි වේ. විනාඩි 20ක් 30ක් පමණ සක්මන් භාවනාවේ යෙදී සිටින විට තද නිදිමත ගතියක් ඇතිවේ. ඉන්පසු විවේකගෙන නැවත සක්මන් කළත් නැවතත් එසේ සිදුවිය. එය මග හරවා ගන්නේ කෙසේද? තවද පරියංක භාවනාවේ යෙදී සිටන විට ටික වේලාවක් ගත වීමේදී මුළු ශරීරයම පිටුපසට ගැස්සීමෙන් පසු අරමුණ වෙනස් වේ. මෙම ගැස්සීම ඊතා ශනික ශනික කාලයක් තුල සිදුවේ. මේ නිසා නිතර ඉරියව් වෙනස් වීම භාවනා කිරීමට බාධාවක් ලෙස දැනේ. මේ ගැන පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. පරියන්ක විස්තර ගත්තොත් ඒ ගැස්සිලා හෙල්ලුම් කෑවට පස්සේ හිත නැවත පැමිණෙන්නේ අරමුණටද නැත්නම් හිත විසිරලා තියෙනවද කියන කාරණාව ඉතාමත්ම වැදගත් ප්‍රශ්නට උත්තරේ දෙන්න. ඒක නිසා මේක භාවනාවේ සිද්ධ වෙන දෙයක්. නමුත් යෝගාවචරය දැනගන්න ඕනේ ගැස්සුණාට පස්සේ විසිරුණාට පස්සේ ඇවිස්සුණාට පස්සේ හිත එන්නේ තමන් භාවනා කරන මූල කර්මස්ථාන නැත්නම් තමන්ගේ ඉරියව්වටද එහෙම නැත්නම් හිත නන්නත්තර වෙලාද එහෙම නැත්නම් හිත පිටතට විහිදිලාද කියන එක දැනගන්න. ඒක දැනගන්නා සුළු දිගට කරන්න. නැවත හිත ආවට පස්සේ එන්නේ අතහැරලා ගිය තැනටමද තමන්ගේ ඉරියව්වටද එහෙම නැත්නම් මූල කර්මස්ථානද කියන එක හරියට දැනගන්නා සුළු භාවනා කරන්න ගියොත් ওই ප්‍රශ්න ගොඩාක් වෙනස්ව මතුවෙනවා. පරිය සක්මනේදී මේ නිදිමත එන්නේ සතිය තියෙන නිසා කියලා කිව්වොත් ওই විදියට එනේන සතිය එන වෙලාවේ ඉරියව් මාරු කරන්න ගියොත් මොකද වෙන්නේ කියලා බලන්න. සතියෙන් ඇවිදිනකොට විතරයි විනාඩි 20කදී නිදිමත වෙන්නේ. කයි වාරු කෙල කෙල කොල්ලෙක්ගේ අතින් අල්ලගෙන හරි කෙල්ලෙක්ගේ අතෙන් අල්ලගෙන කොච්චර ඇවිද්දත් නිදිමත එන්නේ. ඉතින් රාගේ තියෙනවනේ. මේ රාග ద్వේෂක තැම්පත් වුණාට පස්සේ තමයි නිදිමත එළියට එන්නේ. ඒ කියන්නේ මේ වෙනකොටත් රාග ద్వේෂ දැයෙන දොරට තැම්පත් වෙනවා. ඒකට මොහේ එනවා. ඉතින් එනකොට අපි ඉරියව් මාරු කරනවා වැරදිලා. එහෙම නැත්තම් පස්සේ කරන්නම් කියලා. ඉතින් භාවනාවේ වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අනිත් දවසේ යන්න හොඳට සක්මන් කරන යනකොට බොහොම සුළු වේලාවකින් ප්‍රසිද්ධ ප්‍රකට රාගය ද්වේෂය තැම්පත් වෙනවා. තැම්පත් වෙච්ච ගමන් මෝහය එළියට එනවා. ඒක තමයි නිදිමත ස්වරූපයෙන් එන්නේ. අපි එතකොට කරන්නේ භාවනා නතර කරනවා. එනත ඉරියව මාරු කරනවා. ඉතින් කවදා හරි අපිට පුළුවන් මේ නිදිමත තියදී තව එක චිත්තක්ෂණයක් එක පියවරක් මම මේ නිදිමත හරහා යන්න ඕනේ. හොඳට බලන්න හිතේ උනන්දුව නැති වෙලා තියෙන්නේ. උනන්දුව කියන්නේ රාගේ ద్వේෂයට විතරයි. අපි මේ කරන ඕනම ලෝකේ වැඩක් උනන්දුවෙන් කරන්නේ රාගේ තියෙනකොට විතරයි. ద్వේෂේ තියෙනකොට විතරයි. එහෙම නැත්නම් අපිට කිසිම දෙයක් මේ ලෝකේ කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන්තය අපිට පෙන්ලා දෙනවා මේ සුළු වේලාවක විනාඩි 20කදී ඒක සෑහෙන ප්‍රමාණයට නතර කරලා මේ රාගේ සාද්වේෂ නැත කරපු ගමන් මොකද වෙන්නේ? නිදිමතයි කියලා, කම්මැලි කියලා, නීරසයි කියලා, උනන්දුවක් නැහැ කියලා අපි වෙන අරමුණකට යනවා. ඒ කියන්නේ භාවනාව වැඩෙන්න අත දෙන්නේ නැහැ. කමටහන සුද්ධ වෙලා නැහැ. ඒ නිසා තමයි මේ කමටහන් සුද්ධ කරන්නේ. ඒක තමයි මේ ලියන්නේ. ඒ නිසා මේ දොස් දැකීමක් නෙවෙයි කරන්නේ. මේ භාවනාව කියන එක විනාඩි 20කින් ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. නමුත් අපි ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැත්නම් අරක වැඩෙන්න දෙන්නේ නැතුව අපි ආ දැන් ඇති සක්මන කියලා වෙන මොනවා හරි කරනවා. එහෙම නැත්නම් පරියන්කේදී අර වගේ දෙයක් වෙච්චාම නැවතත් ඉවරනට පස්සේ ආයෙ මුලක ඉඳලා භාවනා කරන කෙනෙක් වගේ බලන්න නම් දැනගන්න හිත කැස්සුනට පස්සේ ඉන්නේ අරමුණටද කියලා. අරමුණට එනවනම් ඒක සුබ ලකුණක්. අරමුණේ නෙවෙයි නම් අරමුණට ගන්න බැරි නම් අසුබ ලකුණක්. ඒ ටිකවත් නොකියනවනම් හොඳයි. නමුත් ඒක නිරීක්ෂණය කළා අනිත් දවසෙත් වார்த்தාවක් ලියන්නේ කියලා ඉල්ලලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ මම මෙම භාවනා මුලුවට වැඩමුළුවට ප්‍රථම වතාවටයි සහභාගී වුණේ. නමුත් මා මීට පෙර ඔබ වහන්සේගේ ධර්මදේශන අසායත් තෙමි. සක්මන් භාවනාව. වම දකුණ වශයෙන් පියවර තබමින් වම් කකුලටද දකුණු කකුලටද දැනෙන ස්පර්ශයන් පිළිබඳව මම මෙනෙහි කළෙමි. එවිට මට දැනෙන්නේ වම් කකුල වැඩිපුර පොළවේ ගැටෙන බවකි. තවද ශරීරයේ වැඩිපුර බරක් විලුඹට යෙදුණු බවක් මට දැනුනි. පරයන්ක භාවනාව වම් අත උඩ දකුණු අත තබා ආශ්වාස සහ ප්‍රශ්වාසයේ දෙස බලා සිටන විට ප්‍රශ්වාසයක් සිදු නොවේ යයි මට හැඟේ. තවද ආශ්වාසය හා ප්‍රශ්වාසයේ දෙස බලා සිටන විටදී මගේ සිත විසිරී යයි. නමුත් ස්වල්ප වේලාවකට පසුව සිත විසින්ම මම වැරදි මාර්ගයේ ගියමේ යයි සිතා නිවැරදි මාර්ගයට හැරෙයි. යලිත් මා ආශ්වාසය හා ප්‍රශ්වාසයේ දෙස බලා සිටිමි. කොන්ද දෙසින් වේදනාවක්ද ඇති වුණි. මා එය මෙනෙහි කළෙමි. එවිට එය විසිරී ගියේය. තවද මගේ අත් දෙක පණ නැති වෙලා විශාල ගල්ගිරි දෙකක් වාගේ මට දැනුනි. ඒ කියන්නේ අත් දෙක නෑ වගේ දැනුණා. මේ අවිරින් සිටන විට මම දැක්කා තැඹිලි පාට වගේ එලියක් රැස් වීද විහිදී උඩට ගියා. ඊට පස්සේ ඒක විසිරීලා ගිහිල්ලා උඩුකයක් නිර්මාණය කළා. ඒත් එක්කම වාගේ සිත විසිරුණා. නමුත් ආයෙත් මම ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස බලා සිටියෙමි. එවිටද මම අර එළිය දුටුවෙමි. නමුත් එය ටිකකින් නැතිවිනි. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබේවා. ඔව් මේ ලියවෙකන කැමැතිද අත උස්සන්න හරස් ප්‍රශ්න දෙක තුනක් ඇහුවට කමක් නැහැ කියලා හිතලා. ඒකට අපිට පුළුවන් සභාවට කරුණු ගොඩක් කිස්මතු කරලා පෙන්නන්න වාර්තාවේ. ඉස්සරහට එන්න. ඉදිරිපත් වෙනවද? ඔව්. ඔය එතකොට මට දැනගන්න ඕනේ අපි ආනපාන කරනකොට හිත පිට ගියා. හිත පිට ගිය බව මම දන්නවයි කියලා මේක ලියලා තියෙනවා. එතකොට සතියෙන් යුක්තව ආනාපානය කරනකොටත් එක සතියක් තියෙනවා. මම දැන් අරමුණේ නැහැ කියලා දැනගන්න සතියකුත් තියෙනවා. හිත පිට ගියයි කියලා. මේ දෙකෙන් අරමුණේ ඉන්නකොට දැනගන්න සතිය සහ අරමුණෙන් පිට ගියා කියලා දැනගන්න සතිය කියන මේ දෙකෙන් වඩා දක්ෂ සතිය කුසලතාවයක් තියෙන සතිය කොයි එකද කියලා ඇහුවොත් මොකක් කියලාද හිතෙන්නේ? අරමුණේ ඉන්න බව දන්න එක දැනගන්න එකද අරමුණේ පිට ගියා කියලා දැනගන්න එකද? අරමුණේ පිට ගියා කියලා දැනගන්න. ඒක ලියලා තියෙන්නේ හැබැයි ඔය වගේ මනාපදාතින් නෙවෙයි. පිට යාම් පිළිබඳ චෝදනා පත්‍රයක් හයිතෝ ලියලා තියෙනවා. දෙපාරක් ලියලා තියෙන හිත පිට ගියයි කියලා. පිට ගිය හැම වෙලාවෙදීම අපව අරගෙනක් තියෙනවා. ඉතින් ඒ නිසා කවදාරි බහනා වැඩෙන්නේ හිත පිට ගියාම පිට ගිය බව දැනගෙන සතුටු වෙන ආපු දවසේ ඔන්න බහනා වැඩෙනවා. ඉතින් හිත පිට යන්නේ නැති වෙන්න ඉස්සලාම අරමුණක් දෙන්න එපා. දීලා අරමුණේ හිත තියන්න එපා. තියලා සතිය පිටවනවා. ඒ පිටවපු සතිය අතුයිති වීදි වැඩෙනකොට අරමුණේ නැති බව කියනවා අපිට. මම සතියේ නෙවෙයි ඉන්නේ. අරමුණේ නෙවෙයි. අන්න ඒකට කලබල නොවි මේ සතියේ වැඩිවීමක් මේ සතියේ දියුණුවක් එයා පිට ගියාම පිට ගිය බව දන්න. ආන්න ඒක දන්න කෙනා පැහැදිලි පිම්මේ යනවා භාවනාව. එතකොට හැබැයි ලියන ක්‍රමයටත් බයට නෙවෙයි ලියන්නේ. වලියන්නේ චෝදනා පත්‍රයක් නෙවෙයි. මගේ හිත අරමුණේ නෑ මම ඒ බව දන්නවා. දැනගත්තට පස්සේ මම අරමුණට ගෙනත් යනවා. ආයෙ පිට යනවා. එතකොට පිට යන හැම වෙලාවකම අපිට මේ යෝනිසෝමනසික කාර්යය වඩා ගන්න සම්පජඤ්ඤය වඩා ගන්න පිටිකිය බව දැනගැනීමේ හැකියාව දැනගන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒකට අන්තිමට භාවනා කරන්නේ නැහැ කියලා වෙලාවක් අපි කියන සමාට ඇතර එදිනදා වැඩ කරන වෙලාවල නම් සතිය තියෙනවා. එතකොටත් තේරෙනවා මම දැන් කරන වැඩේ නෙවෙයි ඉන්නේ. නම කරන්න ඕන දෙමේ කෙරෙන කියලා. අන්නේ දැනීම විතර වටන දැනුමක් ජීවිතයකට ඇත්තෙම නැහැ. Taman කවදාරි හැදෙන්න පටන් අරගන්නේ Taman මේ නන්නත්තර වෙලා කියලා දැනගෙන කලබල නොවී ඉන්න මනුස්සයෙක් විතරයි මේ ජීවිතේ මේ ලෝකේ ජයග්‍රහණය කරන්න පුළුවන්. නන්නත්තර වෙලා පශ්චාත්තාප වෙන කට්ටියට ඉතින් උසාවියයි හිරගෙදරයි අපායයි යම රජුරෝයි යමපල්ලෝ විතරයි එකතු වෙන්නේ. හිතට පිට යන්න හරි. පිට ගියයි කියලා දැනගෙන මම ඉන්නේ පිටයි කියලා දැනගෙන කලබල නොවී ඉන්න පුළුවන් නේද? ඒක තමයි සාසනය කියන්නේ. ඒක තමයි සතිය වර්ධනය කියලා කියන්නේ. ඒක තමයි සද්ධාව කියන්නේ කැඩෙන්නේ නැහැ. ඒකට සීල කැඩෙන්නේ නැහැ. එනිසා පිට යන්න අරින්න ගියාට සීල කැඩෙනවද බලන්න, සතිය කැඩෙනවද බලන්න, සද්ධාව කැඩෙනවද බලන්න. කැඩෙන්නෙත් නැතුව පශ්චාත්තාප වෙන එකකට ඉතින් බේත් නැහැ මේ ලෝකේ. ඒ නිසා කොච්චර පිට ගියත් පිට ගිය බව දන්නේ සතියට නෙවෙයි ඒක සුවිශේෂ උත්කෘෂ්ඨ සතියකට විතරයි දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකට කලබල නොවි යන්න දෙන කෙනාට තමන්ගේ හැම වැරද්දකටම සමාව දෙන්න පුළුවන් පුදුමාකාර මෛත්‍රියක් ඇති වෙනවා. ඒ මනුස්සයාට විතරයි අනුන්ගේ වැරද්දකට සමාවක් දෙන්න පුළුවන් වෙන්නේ. තමන්ට තමන් සමාව දීගත්ත තමන්ට තමන් අනුකම්පා කරන මෛත්‍රී කරන කෙනාට විතරයි ලෝකේ තව කෙනෙක්ගේ වැරද්දක්ලා සමාව දෙන්න පුළුවන් වෙන්නේ. අද ඉන්න කිසිම කෙනෙක් තමන්ගේ අත්තරදියට කොට සමාව දෙන්නේ ඒ සුචරිතවාදේ නිසා. ඒක තමයි ආගමක් විසින් මනුෂ්‍යර කරන්න පුළුවන් කැතම වැඩේ. ඒ නිසා මේ ආගම කියලා කියන්නේ අබින් ආගම කියලා කියන්නේ මද්ද්‍රව්‍යයක් කියලා කාල් මාක්ස් තුමා කිව්වා. නමුත් ඇත්තටම බුද්ධ ආගමේ එහෙම එකක් කියලා නැහැ. වැරද්දුනා වැරදි බව දැනගන්න එක හරි හරි බව දන්නවට වැඩිය හොඳයි කියන එකයි මම මේ කියන්නේ. පිළිගන්නවද? හොඳයි. එන්නේ හැංගීමෙන් ඉදිරියට භාවනා කරන. ඒකට බොහොම ඉක්මනට දියුණු වෙනවා. වර්තා හොඳයි. ස්වාමීන් වහන්සේ විකාල භෝජන ශික්ෂාපදය ගැන අහනවා අවසරද? ඔව්. ගරු ස්වාමින් වහන්සේ විකාල භෝජන ශික්ෂාපදයේ රකින්න විටදී විකාලයේදී භාවිතා නොකළ යුතු පාන වර්ග හඳුනා ගැනීමට උපදෙස් දෙනු මැනවි. ඕනෑම දියර ස්වභාවයේ ස්වභාවයෙන් යුතු ආහාර පාන වර්ග භාවිතා කළ හැකිද? තෙරුවන් සරණයි. මේක පිළිබඳව අපි කොලයක් හැම කෙනාටම හරි ගස්සලා තිබුණා. ඉස්සර පැන්ට්‍රි එකේ දාලා තිබුණා. නැද්ද ඒගොල්ලේ දැන්? ඒක වැඩ වැඩමුළු නායකත්වයේ තනිකර බාල ගන්න ඕනේ. අපි දීලා තියෙනවා ෆයිල් එකක්. මෙන්න මේ ටික එnde ඉස්සලා කියවලා ගේන්න කියලා. කමඨාන් වාතාව ලියන ඇති විකාල භෝජන ශික්ෂාපදය ගොඩාක් තියෙනවා. ඉතින් ඒක නිසා මම ආයෙත් ෆොටෝ ස්ටාට් කරලා ගෙනත් දෙන්නම්. ඒකේ තියෙනවා රේරුකාණේ චන්දේවුණ ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලේ පොතෙන් කොටසක්. අන්න ඒකේ තියෙනවා ගත යුතුය පාන. අන්තිව ගන්නවා. ගතයුතු පාන මොනවද කියලා ලියලා තියෙනවා. ඒකට මම ආයෙසරක් කියනවා පැන්ට්‍රි එකේ නැද්ද කියලා බලන්න කියලා එක කොලයක් මෙතන කාටවත් ලැබිලා නැද්ද මේ වැඩමුළුවේ කාටවත් ඒ විකාල භෝජන ශික්ෂා පදේ පිළිබඳව ලියවිලා තියෙන කොලයක්. අර ඒ පොලියුමේ තිබුණනේ මේ මේක. තිබුණනේ? නේ? ඒක ලැබිච්ච නැති කෙනෙක් කොයි ලියන්නේ? එනිසා තියෙන කෙනෙක් ඒ ලියුම ලියන එකට දෙන්න නැත්නම් අර පැන්ට්‍රි එකේ වීදුරයට දාලා තිබ්බා. මම ඒක හොයලා බලන ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට තමයි අර අර අපිට මං කිව්ව එකයි ඉස්ලාම් දාසිය අපි දෙන සිල්පද හෝ මූලික කමඨහන් හෝ භාවනා වැඩමුළුව පිළිබඳව විස්තර දන්නේ නැත්නම් ඒක අහන්න මෙතනදී. නැත්තම් දවස් ඒ වැඩමුළුව පුරාවට මේ සැකේනේ. ඒකේ ලියලා තිනවා පාණේ කළ යුතු පාණ විතරක්. නොකළ යුතු පාණ ලියන්න ගත්තොත් ලෝකයට වැඩි දිග ලයිස්තුවක් හදාන්න වෙනවා. මොකද ලෝකේ එක එක තැන්වල එක එක ಜಾති බොනවා. අපිට කියතයි වොඩ්කා බොන්න එපා, බ්ලැක් ලේබල් බොන්න එපා, අරක්කු බොන්න එපා, බියර් බොන්න එපා ලිගලයිස්ඩ්වත් තියෙනවා. ඊට මෙට වැඩි හොඳයි බුදුහාමුදුරුවෝ කියතේ මේ අෂ්ටපාන විතරක් බීලා යැපියල්ලා ඒක කියලා තියෙනවා. මම අහලා තියෙන මේක නොබිය යුතු ලයිස්ටෝ. පොන්න පැනඩෝල්, පොලිඩෝල්, නෙමක මොනක බොන්නේවා. බීබුවම් මැරෙනවා. ඒ ලයිස්තු දෙන්න නෙමෙයි අපි මෙතන එකතු වෙලා දෙන්නේ මේ යැපෙන්න ඕනේ බීන බොන ටික විතරක් ওই ලයිස්තු ඇදී. ඒක තියෙන එක ප්‍රසිද්ධ කරන්න. එතකොට මම හිතන්නේ ප්‍රශ්නට උත්තරේ ලැබෙනවා. ගරු ස්වාමින් වහන්සේ මම භාවනාවට නවකෙක්මි. සක්මන් භාවනාව. මෙහිදී පියවර පහක් පමණ යන විට මාගේ දෙනිත් පියවේ. එහෙත් එය නිදිමතක් නොවන බව මම දනිමි. මාගේ කකුලේ යටිපතුල වැලි මත ස්පර්ශ වන බව මම දනිමි. සිත පිට යන වාරයක් වාරක් ඇත. එහෙත් ස්වල්ප මොහොතකින් නැවත වැලි පෑගෙන වග දැනේ. එවිට ආයමත් භාවනාවට මම සිත යෙදෙමි. පරයන්ක භාවනාව. මෙහිදීද සක්මන් භාවනාවේදී ඌටත් වැඩියෙන් මාගේ සිත පිටතට යනවා මට දැනේ. එකවර එක්වරම ආශ්වාසය ප්‍රශ්වාසය දැනෙනවත් සමගම සිත භාවනාවට යොදමි. කොතෙක් උත්සාහ කළත් සිත එක තැනක තබා ගැනීමට අපහසුය. ඔබ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේට ඔබගේ කාරුණික උපදෙස් ලබා දෙන මැනවි. ඔයාලා පළවෙනිය ලියලා තිනවා සක්මණේ පියවර පහක් විතර යනට හිත පිට යනවනම් හතරවෙනි එක තිබ්බට පස්සේ පස්වෙනි එක තියෙනකොට දැනගෙන යන්න දැන් ඔන්න වැටෙන්න හදන්න කියනවා. මට පුළුවන් පහයි. එතකොට හතර ඉවර වුණාට පස්සේ දැනගන්නකොට දැන් මේ යන්නේ පිට යන්න කියලා. අපේක්ෂා කරලා ගියොත් පහක් හයක් කරගන්න කමාරු නෑ. එතකොට පහක් ගිලා හයවෙනි එකේදී ලෑස්ති වෙන්න දැන් වැටෙන්න හදන්න කියලා. ඒක නිසා තමයි දන්නවනම් මගේ සීමාව මෙච්චරයි කියලා. ඒ සීමාවට ලං වෙනකොට හොඳට බලාගෙන යන්න ඕන හිත පිට යන්න හදන කියලා. අන්නේ අවදි භාවයේ විතරයි අපිට අත්තලක් වෙන්නේ. අවදි භාවයේ විතරම අපිට හැරමිටියක් වෙන්නේ. ඒ නිසා පළවෙනි වාක්‍ය වටිනවා. මට පුළුවන්නේ පියවර 5යි. සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් පියවර 7ක් තිබ්බා. පියුම් පිට. ඒ නිසා 6 වෙනි පියවරත් පියුම් පිට තිබ්බා වගේ තමයි. 7 වෙනි පියවරත් ඒ වගේ. ඒ තමයි පොඩි එකා ඇවිදිනකොට 7යි 7යි කියන්නේ. අපිට පොඩි එකෙක් තරමටවත් ඇවිදින්න බෑ. පොඩි එකෙක් පොළවේ ඇවිදින තරම්වත් ඇවිදින්න බෑ. අපිට පියවර 6 5 යනකොට පිටවන්න. ඒකවත් දැනගත්ත එක ලොකු දෙයක්. මේ දෙපා සතා අවුරුදු ලක්ෂ 40කට ඉස්සලා තමයි කකුල් හතර කුරෙන් ගිය එක කකුල් දෙකට ආවේ. ඒක විශාල විප්ලවයක් පරිණාමයි. නම කවදාවත් අපි දන්නෙත් නැහැ සිහියෙන් ඇවිද්දොත් පියවර කීයද යන්න පුළුවන් අපි කඹේ ඇවිද්දොත් කඹෙන් වැටෙන වෙලාව. තනි පීල්ලක ඇවිද්දොත් තනි පීල්ලෙන් වැටෙන වෙලාව වගේ හොඳට බලාන ගිහිල්ලා දැන් මට පහක් සම්බර භාවකින් යන්න පුළුවන් සත්‍ය කියන යන්න පුළුවන්. පස්වෙනි එකට ලෑස්තිලා යන්න බෑ. මොක හය වෙනවා. හත වෙනවා. අන්නේම ටික ටික ටික ටික වඩනකොට පේනවා වැඩමුළුවකින් අපිට යමක් ලැබෙනවා කියලා. පිට පරියන්කේදී හරියට හිත පිට යනවා. පිට ගිය හැම වෙලාවෙදීම බලන්න නැවත ඉන්නේ අරමුණටද තමන්ගේ මූල කර්මස්ථානද එහෙම නැත්නම් තමන්ගේ ඉරියව්වටද එහෙම නැත්නම් පිට ගිය අරමුණෙන් පිට ගිය අරමුණටද කියලා. නැවත එනවනම් ඒ කෙනාට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හිත පිට යන එක නරක දෙයක් නම් නැවත අරමුණට එන එක හොඳ දෙයක්. ඒක ගැන විතරක් බලන්නකෝ. ඒතර ජීවිතේ ෂෝක්. පිට යන හැම වෙලාවෙම අරමුණට එනවා. අපේ හිත කදාකත් ඒකට සතුටු වෙන්නේ නැහැ. අපේ හිත දන්නේ පිට යනවා කියලා චෝදනා පත්‍ර ලියලා ඉන්න විතරයි. ඒ කියන්නේ අපේ හිත අකුසල සමාදානට හරීම කැමැති කුසල සමාදානට වැඩිය. ඒක තමයි පෘථග්ජනයේ හැටි. ඒ නිසා පිට යන්නේ හැම වෙලාවකම ආපහු එන්නේ අරමුණටද කියලා බලන්න. ඒක වෙන්නේ හිතලද ඉබේද කොච්චර වෙලා ගියාට පස්සේ කියලා හොයන්න ගත්තොත් ඔන්න මම කියන්නේ කවුද කියන එක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මගේ හිත පිට ගියාම සරණ හේවිය යුතු තැන, ക്ഷേම භූමිය, නිර්මල තැන, නික්ලේශී තැන දන්නවනම් ඔන්න බුද්ධ ශාසනය. හිත පිට ගියාට පස්සේ ආපහු එන්න ඕන තැන දන්නේ නැත්නම් අසරණයි අනාතයි. ඉතින් මරණ මොහොතේදී ඕක ඕක විතරයි ඉතුරු වෙන්නේ. අංජබජල් වෙනකොට හිත තියන්න ඕන තැනක් තියෙනවනම් සාසනික සරණක් තියෙනවා. මුගදෙනෙක් කියනවා මේ හිත තියන්න ඕන තමන්ගේ දරුවෝ ගැන, බැංක account එක ගැන, එහෙම නැත්නම් ලැබපු ඩිග්‍රී ගැන, එහෙ නැත්නම් ගත්ත ගෙවල් ගාන ගැන වාහන ගැන කියලා. ගත්ත ගමන් කෙල්ලෝරක් නැහැ. ඔළුව පල්ලෙහාට කඳ උඩට තියාන අපායේ තමයි. ඒ වෙලාවේදී හරි කමන්නේ කලබල චිලාක හිත හදලා මේ කයට හිත ගන්න පුළුවන් වුණොත් එහෙනම් මරණය භද්‍ර මරණයක් වෙනවා. එහෙම නැත්නම් අභද්‍ර මරණ. මෙතෙක් කල අපිට වෙලා තින්නේ ඒකම තමයි. නමුත් මේ ආත්මේ මනුස්ස ආත්මයක් ලැබිලා තියෙන ගිය ආත්මේ මරණ වෙලාවේ මොකද්දෝ කලෙලියක් තිබිලා තියෙනවා. ඒ කලෙලිය තමයි අපි ඉස්සරහට අරගෙන හිත පිට යන ගැන මරණයි කියලා හිතන්නකෝ. මරණ පස්සේ ආයෙ උපදින්නේ මේ කයටමද මේ අරමුණටමද කියලා නැවත නැවත පරීක්ෂා කරන. හිත වෙට යන වැඩි වෙන්න වැඩි වෙන්න පරීක්ෂා කරන්න ලේසි. අපි ඊයේත් කතා කරා අදත් කතා කරා පිටගිය හිත ආපහු අරමුණට ගැනීම විතරයි අපේ තියෙන සත්පුරුෂ ගතිය. ඒ ගැන විතරක් කතා කරා. පිට යන්නේ ගාන වාරයක් පාසා ඇතුළට එනවා. ඇතුළට එන්නේ මම හිතලද? එහෙම නැත්නම් ආව බව කොහොමද දන්නේ? ආන්නේ ටික විතරක් වාර්තා කරන්න ගිය දවසේ භාවනා 50ක් ඉවරයි. ඒ නිසා පිට ගෙනනේ ගැන කනගාටු වෙනවා වෙනුවට පිට ගියේ හිත මට දැන්න ගන්න පුළුවන් නැත්නම් ගත්තේ මෙහෙමයි කියන එක රචනයේ 70ක් විතර පුරන්න. පුරන්න. ඒතරකමට අනුසුද්ධ වෙනවා. සක්මන් භාවනාව මම දැන් මෙතන හිටගෙන ඉන්නවා යනුවෙන් සතිමත් වීමේදී හුස්මද සංසිදී අවසන් වෙලා අරමුණ වන්නේ දකුණු යටිපතුල හා යම් වම් යටිපතුලයි සක්මන් සක්මන මම කරන්නාක් නොව ඉබේම කරන බවක් වැටහි මෙනෙහි කිරීමක් නොමැත බලා සිටීමක් පමණ පරයන්ක භාවනාව. මම මූල කර්මස්ථානයේ ලෙස වඩන්නේ ආනාපාන සති භාවනාව නාසය අග දෙස බැලීමේ ක්‍රමයයි. සක්මන තුල සතිය වඩා පරයන්ක භාවනාවට වාඩි සතිය වඩා පරයන්ක භාවනාවට වාඩි සක්මන් භාවනාව තුලදීම හුස්ම සංසිඳී අවසන් වෙලා. හුස්ම සියුම් වී සූක්ෂම වී අතිසූක්ෂම වී ඇති බව වැටහි. සංසිඳීම තුළ සිදුවන දේ මට වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි. ඒත් කිසිවක් නොමැති බව ප්‍රකාශ කළ හැකියි. ජීවත් වන සෑම මොහොතකදීම මේ తත්වය අත්විඳිමි. පරයන්ක භාවනාව වැඩිීමේදී එම සංසිඳීම දිගටම පවත්වාගෙන යමි. විටක තද නිදිමත බවක්, කම්මැලි බවත් හා අලස ගතියක් දැනේ. මේ සතිය වැඩිම තුල සිදුවන දෙයක් බව වැටහි. එයද ඇතිවෙන බව හා නැතිවෙන බව දෙස බලා සිටිමි. නිදා ගැනීමට ගිය විට නිදිමත බවක් නොදැනේ. ස්වයංක්‍රීයව සිත සංසිඳීම තුල සතිමත් වේ. බොහෝ විට නිින්ද ළඟාවෙන්නේ රෑ 12 පසුවී බව වැටහි. රාග ద్వේෂ මෝහ වශයෙන් සිතුවිලි හඳුනා ගනිමි. එකිනෙහිම නැති වී යන හැටිද අත් දකිමි. රාග ద్వේෂ මෝහ හා සිතුවිලි අඩු වී ගියසයක් දැනේ. මෙනෙහි කිරීමක් නොමැත. බලා සිටීමක් පමණි. මේ මේ වර්තමාන මොහොත තුල එළඹ සිටි සිහියයි. නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට යාමට උපදෙස් පතමි. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ වේවා. ඔව් කවුරු හරි අපේ ශරීරයේ කොටසක් අරගෙන ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවොත් මේකේ තියෙන අංශු කිසිම වෙලාවක විවේක ගන්නෙත් නැහැ නිදාගන්නෙත් නැහැ. පණ තියෙන වෙයිත් ඒකයි නැතිකෙත් ඒකයි. ඒ නිසා අරමුණට ඇතුළට යන්න යන්න සියුම් කරලා බලන්න බලන්න පුදුම වේග ශක්තියක් මේකේ තියෙන. ක්‍රියා ශක්තියක් විතරමයි තියෙන්නේ. ඔගේ ඥාන පිරිමේ බාවක්ක පණ ඇති නැති බාවක්ක මොකක්වත් නැහැ. ඉතින් භාවනාදී එතෙන්ට යන්න පුළුවන්. හොඳට හිත කිඳා බැසට පස්සේ හැමතැනම ක්‍රියාශක්තියක් තියෙනවා. ඒ ක්‍රියාශක්තිය බලහිනුට ඒක මගෙත් නෙවෙයි. මම ඉපදෙන්නේ ඉස්සෙල්ලා හටගත්ත ක්‍රියාශක්තියක්. මම මැරුණාට පස්සෙත් ඔය ක්‍රියාශක්තිය තියෙනවා. ඉතින් මේක දිහා බලාන ඉන්නවනම් ඒවට ඒකට කියන අපි සමාදන් වෙලා ප්‍රමෝදයෙන් බලහිනුවොත් කද්දාකත් අකුසලයක් සිද්ධ වෙන්නේ ඉතින් ඒ වෙනුවට මේ ගෑණියෙක් මේ පිරිමියෙක් මේක හරි මේක වැරදි කියලා අපි මේ ලේබල් දාපු ගමන් කතන්දර ගෙතෙනවා. ඉතින් ඒ නිසා අපේ භාවනාවේදී කියන්නේ මේ කතන්දර ගෙතෙන ලේබල් දාන ඒකකයක ඉඳලා අර වේගයේ දක්වම ජවයේ දක්වම හිතට යන්න ආයි. අරමුණු සියුම් වෙන්න වෙන්න වෙන්න අපේ බලයට කිට්ට වෙනවා, ජවයට කිට්ට වෙනවා. එතකොට අපිට නඩත්තු කරන දෙයක් නෑ. ඒක දිගටම සදාතනිකව සදාචලව සිද්ධ වෙන දෙයක්. අන්න ඒක දිහා බලා ඉන්නවනම් දුවන වාහනයක බැටරිය වගේ නිතරම charge වෙනවා. charge වෙලාමයි තියෙන්නේ. එතකොට තේරෙන පටන් ගන්නවා මේක තමයි පිබ්බි දෙනවයි කියලා කියන්නේ. අනිත් ඔක්කොම ඉන්නේ මරණින්ද කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළා තියෙනවා. අනිත් ගොල්ලෝ ඉන්නේ තාම කට්ට කැඩිච්ච නැති බිත්තරයක් ඇතුලේ ඉන්න කුකුල් පැටියෙක් වගේ. තාම පිපිදිලා එළියට ඇවිල්ලා නැහැ. එළියට ඇවිල්ලා බැලුවා නම් ජීවේ කියලා කියන්නේ ජවයේ භවයේ කියලා කියන්නේ පවතින වේග ධාරාවක්. අන්නේ වේග ධාරාව දිහා බලනින්න ඕනේ. ඒක වෙන නමක් වෙන සංඥාවක් වෙන සංකේතයක් ගන්න නැතුව වේගේ වේගේ වශයෙන් බලන්න පුළුවන් නම් එහෙනම් අපේ චිත්ත ප්‍රවෘත්තිය කෙලෙස් වලින් බැහැරව තියාගෙන පුළුවන්. හැබැයි මේක පරියන්කයට සීමා කරන්න එපා. පරියන්කෙන් දැක්කට පස්සේ සක්මනේදිත් එහෙමයි. මොකද මේ අපේ ඇඟේ තියෙන අංශු දන්නේ නැහැ මේක ඉන්නේ ආවලංගෙගේ කියලා. ඒ අංශු දන්නෙත් නැහැ ඉඳගෙන හිටගෙන ඉන්නේ කියලා. ඒ අංශු දන්නෙත් නැහැ ධක්මං කරන කියලා. ඉතින් භාවනාවෙන් කියලා ඒ අන්තු මට්ටමටම හිත බැස්සොත් ආය ඒකට සක්නී බේසිද්ද වෙනවා. ඉඳගෙන ඉන්න එකත් ඉබේ සිද්ධ වෙනවා. ආන්නේ වගේ බෙදගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාම ඉතාම සියුම් කොටසට යනකොට තේරෙන පටන් අර ගන්නවා. ඒක තන්නේ කරනම හේතුඵල ධර්මයක් තියෙන. කිසිසේත්ම මම එක්ක අවශ්‍ය නැහැ. තණ්හාවක් ඕනේ නැහැ. දික්තියක් ඕනේ නැහැ. මාන්නයක් ඕනේ නැහැ. ඒක දිහා බලාන ඉන්න නම් පුදුමාකාර ශ්‍රද්ධාවක් ඕන. පුදුමාකාර සතියක් ඕන. පුදුමාකාර සීලයක් ඕන. ඉතින් ඒ නිසා මේ බලාන ඉන්න වෙලාවේ ශ්‍රද්ධාව සීලයේ සතිය හොන්තට මුදුන්පත් වෙලා තියෙන කියලා ඒ ඒ Java දිහා වේගේ දිහා මේකට බුදුජානනාංශයේ යෙදු වචනේ සන්තතිය කියලා ෆ්ලක්ස් කියලා කියනවා. එහෙම නැත්නම් ෆ්ලෝ ගලණයක්. අන්නේ ගලණේ දිහා බලාගෙන ගියොත් වයසට නම් යන්නේ නැහැ කවදාවත්. මේකට ඉස්සර පස්සට වෙච්ච ගමන් අපි වයසට යනවා. ඒ සිද්ධ වෙන සිද්ධිය දිහා බලන් ඉන්න තාක්කල් අපි තිරියන් වෙනවා. එහෙම නැත්නම් රීජෝනේෂන් කියලා කියනවා. අපි මෙච්චර ඉක්මනට වයසට යන්නේ අපි ඒක දිහා බලන්නේ නැතුව අපිට පේන්නේ ගෑනු මිනිහලා හරි වැරදි අතීත අනාගත වර්තමානයේ ඔබ හිත පාත්තන්න පුදුමාකාර තිරියන් වීමක් වෙන්න පුළුවන්. ඕක තන්නේ ක්‍රම සුවසේවාවක් තියෙන මානසික රෝග, කායික රෝග නැතිකරන්න ඔయిత වැඩිය මේ මහෝස දෙයක් නැහැ. මේක තමයි සර්වචන්ස අපිට දෙන්න ඕනේ. නමුත් අර ලැබුණ කෙනාවත් ඒක හරි දෙයද කියලා වගේ සැක කරන ගතියක් තියෙනවා. ඒක නැති කරන්නයි අපි මේ කමටහන් සුද්ධ කරන්නේ. ඒකට හම්බුනොත් පුළුවන් තරම් ඒකට ප්ලග් වෙලා ඉන්න. ඒකත් එක්ක ගත කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව ආනාපාන සති භාවනාව පරයන්කේ පట్టලුවේ හිඳගතිමි ඉන්පසු ඉබේ වැටෙන හුස්ම කීපයක් තුනක් හෝ හතරක් පසුව හුස්ම සියුම් වී යන බව වැටහි ඉන්පසු දැනෙන්නේ ඇඟේ ශරීරයේ සිදුවෙන කම්පන චංචලයන්ය ඒවා ටික වේලාවකදී නොදෙනී යයි නැවත හුස්ම ගැනීම පිටවීම දෙස බලමි මේ ආකාරයෙන් චක්‍රයක් ලෙස පැයක් පමණ ආනාපාන භාවනාවේ යෙදිමි මේ ආකාරයට ආනාපාන සති භාවනාව කරගෙන යාම නිවැරදි දේ කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව. වම දකුණ මෙනෙහි කරමින් මුලින්ම පටන් ගනිමි. ඉන්පසු ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් මෙනෙහි කරමි. දකුණු කකුල විලඹෙහි එසවෙන විට පාදයේ ඇඟිලි කොටස වැලි මත තද වෙන බවත් බිම තබන විට විලුඹ බිම වදින බව වම් කකුල එසවීමට පටන් ගන්නා බව බවත් ශරීරයට ඉදිරියට පැද්දී ඉදිරියට ඇදෙන බව ආදී සියලු දේ මෙනෙහි කරමින් සක්මන් කරගෙන යමි. පරයන්කයට වඩා නිදහස්ව සක්මන් කරන බව තේරෙනවා. පරයන්ක භාවනාවත් සක්මන් භාවනාවත් මේ ආකාරයෙන් කරගෙන යාම නිවැරදි මඟ බව දැන ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවායි පතමි. සක්මනේදී මේ වගේ විස්තර පේන්න ගියාම මෙනෙහි කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙනේ කරන්න ගියොත් අර වැඩේට බාධායි. දැන ගැනීමක් කරන්න. නිරීක්ෂණයක් කරන්න. ඒත් වේගෙන් බත්තලිය පැහිලා පැහිලා පැහිලා පැහිලා උතුරන්න හදනවා වගේ මේ පැහි පැහි පැහි පැහි එනතර මෙනේ කිරීමක් කරන්න යන්න අවශ්‍ය නැහැ. මොකද ගමන දැන් පටන් ගන්න තියෙන්නේ. පරියන්කේදී ඒ වගේ ආස්වාස් ප්‍රසවාසයේ ගෙවිලා කම්පන චංචල කම්පන චංචලත් ගෙවිලා ගිහිල්ලා හුදු වේගයක් බවටපත් වෙනවා. බලාගෙන ඉන්නකොට මේ වේගය තුලින් ආයත් ආනාපානයක් එනවා. ඊට පස්සේ ආය කම්පන චංචලල ආය ගෙවෙනවා. ආයෙත් ආනාපාන වෙනවා. මේක අරමුණු ගොරෝසු වෙනවා. ආයෙ සිුම් වෙනවා. ආයෙ ගොරෝසු වෙනවා. ආයෙ සිුම් වෙන එක පරියන්කේදී 23 වාරයක් කිසි කෙනෙක්ගේ මෙහෙමකින් තොරව මේ කම්පන චංචල ගොරෝසු ගති, සිුම් ගති කියන මේවා කරකෙන්න පටන් ගත්තාම පේනවා මේක සම්පූර්ණ හේතුඵල ධර්මකෙන් සිදුවෙන එකක් කියලා. මට තියෙන්නේ බලාගෙන ඉඳලා සාක්ෂි වෙන එක විතරයි. හැබැයි ඒ අතර ගමනකුත් තියෙනවා. නැවත නැවත ආනාපානේ මතුවෙනකොට ඒ සැරේ දෙසරේ තුන්සරේ හතරසරේ මතුවෙනකොට ආනාපානේ ගොරෝසු ගතිය එන්න එන්න එන්න එන්න අඩු වෙනවා. නැවත මතුවෙනවා. නමුත් ඉස්සල තරම් විතර ගොරෝසු වෙන්නේ නැහැ. ඉතින් ආයෙ සිුම් වෙනවා. ආයෙ මතුවෙනවා. ආයෙ සිුම් වෙනවා. මතුවෙන මතුවෙන වාරේ ඒ ඔලුව උස්සන ප්‍රමාණයත් අඩු වෙනවා. ඒක අල්ලන්න අමාරු යෝගාවචරය. උන්ට බහුසුත කෙනෙකුට නම් තේරෙනවා පළවෙනි සැරේ මතුවෙනවා වගේ නෙවෙයි දෙවෙනි සැරේ මතුවෙනකොට. දෙවෙනි සැරේ වගේ නෙවෙයි තුන්වෙනි සැරේකේ සංහිඳියාවකුත් තියෙනවා. ඉතින් ඒ තුලත් වෙන විදිහක සංහිඳියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ලොකු මේ චක්‍ර ලොකු චක්‍ර ඇතුලේ පොඩි චක්‍ර කරකැවෙන් කරකැවෙන් කරකැවෙමින් යනවා. මෙන්න මේක දිහා බලන්න සාමාන්‍ය ආධුනිකයෙකුට කියනවා විනාඩි 45ක් විතර යනවා. ඉස්සල් ඊට පස්සේ කල්යනා විනාඩි 35න් 20න් වගේ මේක කරකෙන්න පටන් ගන්නවා. මුදුවට භාවනා කරලා මූඩ් එක ආවට පස්සේ මේ විශේෂයෙන්ම වගේ නේවාසික භාවනා වැඩමුළුවල ඉඳගෙන හුස්ම රැලි දෙක තුන බලනකොටම මේ ස්වභාවිකව වෙන මේ සන්තතිය දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒකට පුළුවන් තරම් භාවනාවට වෙන්න ඇරලා Taman ඒක දිහා හුදු නිරීක්ෂණය කරන්නෙක් බලන්නෙක් පාට පවණක්පත් වෙලා හිටියොත් භාවනා කරන්ඩ නෑ එහෙම මෙහෙම නෙවෙයි කියන්නේ. යමක් නොකර සිටීම විතරයි කරන්න තියෙන්නේ. යමක් කළොත් කකුසල්. මේකට මේ අනාතේ යන්න දීලා ගඟක් ගලනවා නම් ගඟ ගඟ දිහා බලන්නේ නිකයි තියෙන්නේ. දෙමෙන්නේ නැතුව. ඇඟිලි ගහන්න එපා, කකුල දාන්න එපා. ඇඟිලි ගහුවොත් කකුල දැම්මොත් ගඟ කැළඹෙනවා. ඇඟ තෙමෙනවා, කකුල තෙමෙනවා. බලාගෙන ඉන්න බැරිකමයි අපිට තියෙන්නේ. ඒ නිසා භාවනා හරියට වෙන්න පටන් ගන්නකොට ඉබේ වෙන්න ගන්නවා. ඒසර කලියුත්තේ මොකද්ද කියලා අහුව කියන්නේ නිකන් හිටපන්. සුම්මයිරි just being ඒක තමයි අමාරුම දේ. මුදා මේ ලෝකයා නටවලා Taman නටලා නිකන් ඉඳ වෙච්චාම ඒක අපිට පේන්නේ මිනී වරුන් දඬුවම් කරන කෙනෙකුට දීපු හිර දඬුවමක් වගේ. ඉතින් අතෙන් ගියාට පස්සේ ඔය යන අතට යන්න ඇරලා හුන්ත අවදියකින් බලහින්න එක තමයි මේ වෙලාව හැටියට කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් මළුවේ කෙළවරක සිටගෙන ඉදිරියට පියවර තබද්දී පොළවේ වැලි සියුම් ගල් කැට දෙපතුල් දෙපතුලට හොනින් දැනේ. පාදයෙන් පාදයට වැලිවල තෙරපීමද ඒහා හැඟෙන ශබ්ද නැගෙන ශබ්දයද දැනේ. මෙලෙස එක් කෙළවරක සිට අනිත් කෙළවරට යන විටදී පාදවල තිබූ දැනීම අඩු මුළු කයම ඉදිරියට යන ලෙස දැනේ. උරහිස් ඉදිරියට නිරායන ආකාරයද දැනේ. ටික වේලාවක් යන විට નિરાයාසයෙන් ඉදිරියට පා තැබෙන බව දැනේ. එලෙස ඉදිරියට යන විට සැහැල්ලු බව දැනේ. පරයන්ක භාවනාව. පරයන්කයට වාඩි වී කය සැහැල්ලු කොට ඇස් පියාගත් කල කිසිවක් නැත. ටික වේලාවකින් ඊතා සියුම් හුස්ම රැල්ලක් දැනේ. ඉන්පසු එය සෙමෙන් ගොරෝසු හුස්ම රැලි කීපයකට වී පසුව ආයමත් සිහින්ව ගොස් නැති වී යයි. නැවතත් කිසිවක් නැත. ටික වේලාවකින් සිතවිල්ලක් දිගේ සිත පිට යන අතර නැවත කයට සිතා බව දෙයත් ධන හිස මත බරට දැනෙන ආකාරයෙන් දැනගතිමි. ඊයේ පරයන්ක භාවනාව සම්බන්ධවයි. පරයන්කේ සිටි එක්තරා අවස්ථාවක කකුල් දෙකේ වූ වේදනාවක් කෙමෙන් වැඩි වී තීව්‍ර විය. වාඩි වී සිටින ඉරියව්ව මාරු කිරීමට සිටවිල්ලක් නැගුණි. ඉරියව්ව මාරු නොකෙලිමි. නැවතත් ඉරියව් මාරු කිරීමට නැගුණු සිටිවිල්ල එලෙස තිබියදී වේදනාව දෙස බැලීමි. එක් කකුලක වේදනාව අඩු වැඩි වන ආකාරය දෙස බලා සිටියේදී අනිත් කකුලේ වේදනාව මෙන්ම ඉරියව් මාරු කිරීමට අවශ්‍ය බව කියන සිටිවිල්ලද නොවිය. වේදනාව දෙස බලන විට එය කාගේ හෝ දෙයක් ලෙස බලා සිටීමක්සේ දැනුනි. එවිට ඉරියව් මාරු කිරීමට අවශ්‍ය කරන සිතවිල්ලක්ද නොවිය. සිත සැහැල්ලුය. නමුත් වේදනාව එසේම අඩු වැඩි වෙමින් පවතිනි. මෙලෙස එදිනෙදා සිතට එන සමහර විවිධාකාර සිතවිලි සමග සම්බන්ධ නොවේ සිටීමට ටික කාලක සිට පුරුදු කරමි. එලෙස එන සිතවිලි වලට යාමට ඉඩ හැරීමෙන් බොහෝ විට සැහැල්ලුවක් දැනේ. යම් විටක එක් සිතවිලි ක්‍රියා එක සිතවිලි එන සිතවිලි ක්‍රියාත්මක කිරීමට පෙළඹුණොත් එමගින් ඇතිවන ප්‍රතික්‍රියා ප්‍රතික්‍රියා නිසා බොහෝ විට සිත අසහනය සිතට අසහනය එන බව දැනිමි. දැකීමි. එය අසහනයේද එයට හේතු වූ ප්‍රතික්‍රියාවද හඳුනා ගනිමි. එවිට නැවතත් සැහැල්ලු බවක් දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි. මේක අර පොඩි කාලේ අපි අහලා තිබුණ විදිහට හාවෙක් අල්ලා ගන්න ඕන නම් ඊවල කරන්නේ කොල්ල බබේ ගිහිල්ලා කොල්ල වලින් හදලා පැත්තක තියලා බලائیں. මේක හාවට තියෙන ගායට ගිහිල්ලා අතින් ගහනවා අතින් ගාම මාතෑල අනික් අතින් ගහනවා කකුල් දෙකෙන් ගහනවා ඔළුවෙමත් ගහනවා ඒකට ඉවල කනවා කෝල්ල බබ කවදාකවත් හවට ගහන්නේ ආව තමයි ගිහිල්ලා අනේ ඕගොල්ලොත් ගෙදරවල ඉන්නකොට අල්ලපු ගෙදර කට්ටිය කෙනෙක් උත්තරතුරු අහනවා ටෙලිෆෝන් එකෙන් තොරතුරු අහනවා රේඩියෝ එකෙන් තොරතුරු අහනවා ටෙලිවිෂන් එකෙන් තොරතුරු මේ තේරම බොක්කේ බත් කන්න ඉස්සලා බත් කාලා රෑ තිස්සේ දත්මිති කකා තමයි බුදියන්නේ. ඇයි මේ කුණු හරබ අහලා. මේ ප්‍රවෘත්ති කියන්නේ කක්කා. ප්‍රවෘත්ති නැතුව බුද්ධිය යන්න බෑ. බත් කන්නත් බත් කාලා වැඩක් නැහැ ප්‍රවෘත්ති නැතුව. ඉතින් මේව මේව දිරවට ගියාට පස්සේ ඔන්න දත් ගෙවිලා බලනකොට දත් කුරු කාලා රැතිසේ. මේ අපේ ලොකු සාන්දේ ලියලා දෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. ටෙලිවිෂන් නැහැ, රේඩියෝ නැහැ, පත්‍ර නැහැ. අට අපි දන්න ඕනම දෙයක් ලෝකෙ වෙන එකක්. මොකද මේගොල්ලෝ කතා කරනවා ප්‍රවෘත්ති බලපු කට්ටියට අපිට ඇවිල්ලා කියනකම් හදිසි. ඒ සමේ ජනමාධ්‍ය නැත්තම් මිනිස්සුන්ට කාලයක් යමක් කාලා බුදිය ගන්න පුළුවන්. ජනමාධ්‍යයේ දෝෂ නෙවෙයි ඕගොල්ලන්ගේ තියෙන කඩප්පුලි ගතිය. අනුන්ගේ තොරතුරු අහණ්ඩයි කේලම් කියණ්ඩයි ගැට ගහණ්ඩයි තියෙන ආකාර තමයි පවුල් පවුල් කනවා කියන්නේ උන්නෝකට තමයි. සෝරි කියලා හිතෙනවා. මේ මිසු මෙච්චරත් මහන්සිලා හම්බ කරගෙන මේ කන කෑමේ හැටියට පිස්සු නොඇති ඉන්නවා ලොකු දෙයක්. ඔළුව කෙලින් කරගෙන ඉන්න එක ලොකු දෙයක්. අපි නිකන් ඉන්නකොට ගියන්න වැඳ වැඳ ඉන්නේ. ඇයි අපේ මේ අදින ඇදිල්ල? කන ගාන ටොන් ගාන දන්නේ මොකක්වත් මේ සම්පප්පලාව. මොකක්වත් මේ සම්පප්පලාව. මේ අනවශ්‍ය කතා. මේ කතාවෙන් තමයි ඔය කොහොල්ල බබා අල්ලගන්න නිසා අපිට වේදනාව එන්න අරින්න, සද්ද එන්න අරින්න, හිතවිලි එන්න අරින්න මට අහුන්නේ නැහැ කියන්නේ ඉන්න. සද්ද එනවා. ඉතින් මට වෙන කතා කරන්නේ අමාරි සයිය වගේ මට අහුන්නේ කියන. හිතවිලි ආවට මම නෙවෙයි නම් හිතන්නේ එකක්ක් ගණන් ගන්න. වේදනාවට දරාගෙන ඉන්න පුළුවන් නම් මට අපි භාවනා කරනවා වේදනාවට ඇල්ල යන්න පුළුවන් තරම්. එතකොට බලනකොට සෑහෙන දියුණුවක් පේන්න තියෙනවා. රිට්සා මේ ආහ කෑන්නයි රෙද්දාසේ දා ගන්නවා කියලා තමයි ඔකට සිංහලෙන් කියන්නේ. කොහෙදෝ තියෙන කුණු කන්දලයා දාගෙන ගෙදර සාමෙත් නැහැ. කාපු බත දිරවන්නෙත් නැහැ. ගොරෝ ගොරෝ දත් මිලිකකා තමයි මුදියන්නලා. ඒක නිසා එන කෙනාට එන්න දෙන්න නැත කරන්න එපා. සිප වෙනඳ ගන්න යන්න එපා. ගැටෙන්න යන්න එපා. අනුංගේ දෙයක් වගේ බලහින්න කියන එක බුදුරජාණන් වහන්සේ පරතෝ සංකල්පය කියලා කියලා තියෙනවා. දෙයක් දිහා බලන්න කියලා අනුංගේ එකක් වගේ. මුදි හිතනවා එතකොට ඒක නිකන් මේ යුතුයකම් පැහැරීමක් කියලා අපි යුතුයකම තමයි KMC එක වගේ නගර සභාවේ කුණුලෝටිය වගේ ගෙවල් වල තියෙන කුණු එකතු කරන එක තමයි අපි කරන්නේ. ඉතින් පුරව ගන්න බැරි තරම් කුණු. මුළු සේරම කරේ තියන තමයි බත් කන්නෙත් එහෙමයි, නිදාගන්නෙත් එහෙමයි, මූණ හොදන්නෙත් එහෙමයි, දත් මදින්නෙත් එහෙමයි. සියලු දෙනාට මෛත්‍රී කරන්නෙත් එහෙමයි. කක්කා ගොඩක්. රියෝඩේ කොච්චර වටිනවද Tamanට මෛත්‍රී කරගත්තාම කෝල්ලව වහිටපු දෙන්න. ගහගන්න යන්න එපා. ප්‍රතික්‍රියා කරන්න නැතුව දවසකට විනාඩියක් දෙකක් විතර පුරුදු කරන්න අය වෙන ස්වර්ගයක් ඕන ඒකම නිවන. ඒ නිසා මේ දේවල් දිහා අනුන්ගේ දේවල් දිහා බලන්න ඊට පටන් අරගත්තොත් ඒක කියනවා මම දන්නේ ඒක ඇත්තද වරුද කියලා ගෑනු අයන අමාරුයි කියලා කියන එක. ඒගොල්ලෝ නිකම්ම කොක්කක් තියෙන යන පාරේ ඇදගෙන යනකොට මොනවා හරි පැටලෙනවා. ඒක නිසා කියනවා මේ පේමන්ට් සංයෝජන 10ක් තියෙනවා ගෑනුන්ට 11ක් තියෙනවා. අයි මේ කුණු කන්දල් ඇදගෙන යනේවා. දරුවෝ ගැන බලන්න තියෙනේවා. දරුවෝ නැත්තම් දරුවන්නේ දරුවෝ ගැන බලන්න තියෙනේවා. සෝරි කියලා තමයි කියන්නේ. ඒ නිසා මෙහි ආවත් උඟ දෙනෙක්ගේ හිත තියෙන්නේ gedara. gedara මිනිස්සු නම් මේ දවස්වල දොඹ තෙලෙන් කැව් කන වැඩි මේ මේ පිස්සෝ ටික PCO ටික යන්තම් ගාල් කරලා Nissan වනේ ඉන්නේ අපිට බත් තැම්බල් එක හරි ගන්න බත් කාලේ ඉන්න පුළුවන් මේ කොළ හොල්මන් ටික නැතුව කියලා. ඒ මිනිස්සු කියනවා අපරාධ සංසෝ දවස් 5 රිට්‍රීට් කරන දවස් 15 යුව කරන්න කියලා. ඒ හිටියොත් කොල්ල බබා වගේ ආගතිය ඔක්කොම මතකා. එනිසා මෙහි දෙන දෙයක් කාලා. මෙහි එල්ල දෙන පැදුරක බුදියන්න ඔන්න ඔය ඉමු අපා. වෙන වෙන භාවනා මොනම කුසලයක්වත් ඕනේ නැහැ. අර gedare ඉන්න මිනිසුන්ට බත් කාලා බුදියන්න පුළුවන් ඒකට. අපි අයියා ප්‍රශ්නේ. ගරුතර ස්වාමීන් වහන්ස මම භාවනාවට ආධුනිකයෙක්මි. සතර සතිපට්ඨාන සූත්‍ර සජ්ජානයක් සවන් දීමෙන් ඒ ඔස්සේ එහි තේරුම සොයා යෑමෙන් ඔබ වහන්සේගේ අන්තර්ජාලයේ ඇති කායනුපස්සනාවට ඇහුම්කන් දුන්නෙමි. මිතුරියකගේ මාර්ගයෙන් මේ මේ භාවනා වැඩමුළුව අසා ඒට අවස්ථාවක් ලබා ගතිමි. භාවනා වැඩමුළුවේ පළවෙනි දින වීඩියෝ පටවලින් දර්ශනය කළ දෙයින් දෙතිස් කුණපයේ කුණපයක් නවසීවතකයක් තේරුම් ගත්ෙමි. සක්මන් භාවනාව. මුලින් වම දකුණ දකුණත් පසුව ඔසවනවා තබනවා ලෙසත් ලනුපැදුරෙන් වැලිමලුවේ වරින් වර සක්මන් කෙලිමි. පටන් ගැනීමේදී කකුලේ සහ ශරීරයේ තදගතිය කරගෙන කරගෙන යාමේදී සැහැල්ලුවට පත්විනි. ශරීරයේ ක්‍රියාකාරීත්වයේ සහ සිතට මහත් සැහැල්ලුවක් දැනුනි. විටක পায়ට මෘදු මෘදු වැලිත් ගොරෝසු වැලිත් උණුසුම සහ සිසිලස හඳුනා ගතමි. পায়ට දැනෙන තද ගතියත් එබෙන මෘදු ගතියත් හඳුනා ගතමි. බාහිර බලපෑම් ශබ්දවලින් බාධා ඇති වුවත් මට ලැබුණු අවස්ථා මේ ලැබුණු අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගැනීමට නැවත සක්මනට සිත යොමු කෙලෙමි. ආහාර මාර්ගයේ සැහැල්ලු බවකුත් හුස්ම රැල්ලේ දැනීමත් ඇති වූ පසු පරයන්කය පටන් ගතිමි. පරයන්ක භාවනාව තෙරුවන් සිහි කර සැමට මෛත්‍රී කර ආනාපාන සති භාවනාව පටන් ගතිමි. සමහර අවස්ථාවල හුස්ම රැල්ල හුස්ම රැල්ල 3-4 පමණ සමහර අවස්ථාවල හත අටකුත් සමහර අවස්ථාවල නොදැනීම තිබිනි. උදෑසන සහ සවස හුස්ම රැල්ලේ සිසිල් බවක් දැනුනි. ආශ්වාසය ප්‍රශ්වාසය වැටහුණි. කෙටි සහ දිග හුස්ම වැටහුණි. වාඩි වී සිටීමෙන් සමහර අවස්ථාවල වම් පායේ ප්‍රධාන වශයෙන් වේදනා ගෙන දුනි. වේදනා මෙනෙහි කිරීමෙන් පළවෙනි දෙවෙනි වර ජය නැත් පය නැතිව ගියාක් මෙන් විටක දැරිය නොහැකි විය. වාඩි වීමට නොයෙකුත් ක්‍රම අත්හදා බැලුවෙමි. සක්මණෙන් පසු භාවනා කිරීමේදී වැඩි පහසුවක් දැනිනි. භාවනාවේ එක අවස්ථාවක දුමක් වැනි එකින් ශූන්‍ය බවක් දැනුනි. සිතට සැහැල්ලුවක් දැනුනි. භාවනාව එතනින් නතර වුණි. භාවනාව කරගෙන යද්දී කීප වතාවක් බෙල්ල වැටුනි. පළමුව නිදිමතක් කියා සිතුණත් නිදිමත නොමැත. නොතිබිනේ. ඔබ වහන්සේට දීර්ඝායු වේවා කරුණාකර පහදා දෙන්න. ওই විදිහට අර බෙල්ල කඩා වැටෙන ගතිය ඇවිල්ලා දැනගත්තට පස්සේ නැවත කයට හිත ගන්න අරමුණට හිත ගන්න තියෙන පහසුව ප්‍රස්තාව හැකියාව නැවත නැවතත් බලන්න. ඒකෙන් තමයි ඔය ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒකට ඒක නිින්දක් නෙවෙයි මේ භාවනා වෙලාවක්. නමුත් ඒකෙන් පස්සේ අවදි වෙන්නේ අරමුණටද සක්මනට ඉරියව්වටද කියන එක බලන්න. ඒ වාක්‍යයත් ඔයකට එකතු කරන්න පුළුවන් වුණා නම් තව රචනයේ වටිනාකම වැඩි වෙනවා. ඒ නිසා එතන නතර කරන්න එපා. අවදි වෙන අවදි වෙන වෙලාවේ හිත ස්වභාවයෙන් හෝ පහසුවෙන් පරියංකයට නැත්නම් ඉරියව්වට හෝ අරමුණට ගන්න තියෙන හැකියාව බලන එක තමයි ඊගාට කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මාගේ අද දින භාවනා අධ්‍යක්ීම් මෙසේ ලියමි. සක්මන් භාවනාව. මුලින්ම වැලිමලුවේ වම දකුණ ලෙසට සිතමින් සක්මන ආරම්භ කළෙමි. ටික වේලාවක් මෙලෙස සක්මනේ යෙදෙන විට කකුල් දෙකේම යටිපතුල් වල වැලි කැට තැවරෙන බව දැනුනි. දැනුණු අතර සමහර තැන්වලදී වැලිවල සීතල ගතිය මෙන්ම ගොරෝසු වැලි ඇති තැන්වලදී තද ගතියක්ද යටිපතුලට දැනුනි. එක් කකුලක් ඔසවන විට පාදයේ ඉදිරිපස ඇඟිලි ප්‍රදේශයේ බිමට තද වී වැලිවල ඇඟිලි එරී යන බවක් කකුලේ පිටුපස විලුඹ සැහැල්ලු වී එසවෙන බවත් මම දුටුවෙමි. මෙසේ සක්මන් සක්මන විනාඩි 45ක් පමණ යෙදුණෙමි. පරයන්ක භාවනාව. පරයන්කේ හිඳගෙන මම දැන් මෙතන යයි සිටින ඉරියව්වට හිත යොමු කරගෙන සිටින විට හුස්ම ඇතුල් වීම සහ පිටවන බව දැනෙන්නට විය. වම් නාසයෙන් හුස්ම රැල්ල ඇතුල් වෙනවා මෙන්ම පිටවන්නේද එම නාසයෙන්ම බවසේ දැනුනි. ඒ සමග පපු ප්‍රදේශයේ ඉස්සීම පහත් වීම වැනි චලනයන්ද අද්දුටුවෙමි. ඒ අතරතුර වරින් වර සිත හුස්ම රැල්ලෙන් මිදී පිටතට යන බව දැනුනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජීවනය ලැබේවා. හොඳයි. මේ පිටට යන වෙලාවේ ඒකටත් අර අපි සාකච්ඡා කරපු වෙලාවගේ පිටත ගිය බව දැනගෙන අවදි වෙන්න බලන්න අරමුණ වෙනස් වුණාට සතිය කැඩෙන්නෙම නැහැ. අන්න ඒක සහතික කරගන්න අරමුණ මාරුණාට සතිය කැඩෙන්නේ නැහැ. එහෙනම් පිට යමක් නැහැ හිතන. අන්න ඒක සාතික්කන එක තමයි කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මේ පරිඋත් ทาน කෙලෙස් වීතික්‍රමන කෙලෙස් ගැනයි අහනවා කමක් නැද්ද? සාමාන්‍ය ප්‍රශ්න හිමක් අවශ්‍ය නැහැ. ඒ තමන්ගේ භාවනාව පිළිබඳ විස්තර නැත්තම් ධර්ම දේශනාවට අදාළ නැත්තම් ප්‍රශ්නට උත්තර දෙන්න ගත්තොත් ඉවරක් කරන්න හම්බෙන්නේ. ඒක නිසා තමන්ගේ භාවනා විස්තරයක් තියෙනවනම් අපි ඒක සාකච්ඡාවට ගන්නවා. එතන මේ ධර්මදේශනට අදාළ දෙයක් තියෙනවනම් ගන්න. එහෙම නැතුව දේවල් අහන්න පටන් ගත්තොත් මේ 100කගේ අවධානය පිටතටකට යනවා. ඒකට මම වග කියන්නේ නැහැ. ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. ඒක අපි හදාගත්ත දෙවට දිගේ යන්නේක තමයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස දෙක බලා සිටියේදී ආශ්වාස ප්‍රශ්වාස සියුම් වී නොදිනී යන අවස්ථාවකට පැමිණෙයි. තත්පර ගානකින් නැවත හුස්ම ගැඹුරින් දැනෙන්නට පටන් ගනී. එම නොදිනී යන අවස්ථාව පිළිබඳ අවබෝධයක් නැත. පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔය එතන තමයි අපිට ඉගෙන ගන්න තියෙන තැන. අවබෝධයක් තියෙන කිසිම තැනක නිවන නැහැ. ඒ හොඳට මතක තියාගන්න ඉස්කෝලවලවත්, පන්ති කාමරවලවත්, පුස්තකාලවලවත්, පොත් ආපවලවත් කොහොක්වත් නිවන්නේ නැහැ. අපි දන්නේ නැති තැනක තමයි තියෙන නිසා දන්න තැන ඉඳලා නොදැනෙන තැනට යනවයි කියලා කියන්නේ දන්න දේ ගෙවෙනවයි කියන එක. ධන දෙ ගෙවෙනවා කියන්නේ Nirodhe කියන එකයි. ධන දෙ ගෙවෙනවා කියන්නේ ක්ෂය වෙනවා කියන එකයි. ධන දෙ ගෙවෙනවා කියන්නේ වැය වෙනවා කියන එක තමයි තුන්වෙනි ආර්ය සත්‍යය. අපි දන්න දේෙන් ඈත් වෙන්න වෙන්න නිවනට ළඟයි. ඒ නිසා දන්න ඕනම දෙයකට හිත දාලා ඒක ගෙවෙන හැටි බලන්න. සාමාන්‍ය ජීවිතේ ඒක අවමංගල්‍යයක් කියලා කියන්නේ. ඒක නාස්තියක් කියලා කියන්නේ. අපි හට ගන්න පැත්තනේ බලන්නේ සමුදේ විතරයි. ඒකට වැයබ දකින්නවා කියලා කියන්නේ දන්නේ නැහැ. අන්න ඒකට සාදර වෙච්ච ගමන් යෝගාවචරයක් වෙනවා. ඒකට සාදර වෙච්ච ගමන් භික්ෂුවක් භික්ෂුණියක් වෙනවා. දන්න දේ හැතිරෙන තාක්කල් කක්කා. අපි දන්න දේ කියව හිත හැතිරෙන තාක්කල් බය බය ආදු හිතක් තියෙන. ඒ නිසා දන්න දේ හැම එකක්ම නොදන්න තැනට යනකම්ම බලائیں۔ එතකොට හැම දෙයකින්ම Nirodhe දක්වන්න පුළුවන්. එතකොට හිතේ ඇති වෙන ප්‍රධාන ඉවසීමේ ශක්තියක්, දැරීමේ ශක්තියක්, ප්‍රතිශක්තියක්. ඉතින් ඒක තමයි මේ තාක්ෂණය නැති කරලා තියෙන්නේ. තාක්ෂණයෙන් අපිට බොරු ආරස්සාවක් කරන් දීලා තියෙනවා. නමුත් අන්තිමට මරණ මොහොත වෙනකොට අපි එළියට ඇදලා දාපු කාන්තාරක එළියට ඇදලා දාපු ඇල් ගැඩවිල්ලෙක් වගේ මැරලා යනවා. ඒ නිසා මැරෙන්නේ ඉස්සෙල්ලා දන්නේ නැති දෙයට සාදර වෙන්න දන්නේ නැති දෙයටයි මම මේ යන්නේ දන්න දේ හරහා. ඒ නිසා අද්‍රව්‍ය ද්‍රව්‍ය තුලින් අත්දැකීම තමයි මේකට කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස උදෑසන මම 3:30ට පමණ අවදි වී ඒ සඳහා සූදානම්ව බුද්ධ වන්දනාව සිදු කර අනතුරුව ත්‍රිවිධ රත්නයේම ජීවිත පූජාව සිදු කරන්නෙමි විනාඩි 10කින් පමණ පාරියංක භාවනාවට වාඩි වන්නෙමි මනස සිහියෙන් මට ආශ්වාස ප්‍රශ්වාස කෙරමින් සිත ටික වේලාවකින් පසු සමාධිගත වන බව සතුටින් දන්වමි මෙසේ පැය භාගයක් විනාඩි 40ක් පමණ ඉන්නා බව දනිමි ඉන්පසු උදේ 5ට පමණ මාගේ සමාධිය නැතිවන අතර නැවත එම මුල් தത്വයට පත්වීමට බොහෝ කාලයක් ගතවන නිසා නැවත මුල් தത്വයට සිහිය යලිත් පැවැත්වීම පිණිස මට උපදෙස් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. සක්මන් භාවනාව මට සෑම සිහියෙන් පය ඔසවනවා, තබනවා, මන සිත සතුටින් පැයක් පමණ ඇවිදින්නෙමි. මම සිහියෙන් ඇවිදින බව දනිමි. ඔබ වහන්සේ පරියංක භාවනාවට සිත නැවත ගැන්වීමට මට සුදුසු උපදෙස් දෙනමින් ගෞරවයෙන් සිහිපත් කරමි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි නිවන් අවබෝධ වේවා. මේක තමයි ਸਰවචනාංශයේ සඳහන් කරන්නේ භාවනාවේදී ලැබෙන සමාධියට කැදර වුණොත් ඒක නැතිවීමේ දුක කියලා භාවනා දුකක් එනවා. මේ සතියේට මේක නැහැ. සතියේ දන්නවා මේ ඇවිල්ලා තියෙන සමාධිය. මේකට කෑදරකම තියෙන. දැන් ඊට පස්සේ ඒක නැති වුණාට පස්සේ ඒක හොයන්න දඟලනවා. ඒ නිසා කාම ලෝකයෙන් ගැලවිලා මේකට ඇවිල්ලා මේ සමාධියට බැඳෙන බැඳීමට කියන්නේ කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා මේක දැක්ක දවසේ තේරෙනවා මේ සමාධියේ දෙන ආදීනවේ ඕක තමයි. නමුත් සතියට පේනවා යමකට ආශ කෙරුවොත් ඒකේ නැතිවීම දුක ඇති වෙනවා. ඒ නිසා සමාධියට යන්න හැබැයි ආසාව නැතුව සමාධිය නැති වෙච්ච වෙලාවටත් අර වගේම මනාප හැඟීමකින් ඕන දැන් මේ චෝදනා පත්‍ර ලියවිලා තියෙන්නේ සතිය නැති වෙලා නෙවෙයි සමාධිය නැති වෙලා. ඉතින් සමාධියට ගංජ ගහනවා වගේ කියලා කියන්නේ. කුඩු ගහනවා වගේ කියලා කියන්නේ. මේක සමහර විටක මන්දිර ප්‍රමාදයට හේතු වෙන්න ඉඩ තියෙනවා. නිසා භාවනා ලෝකයේ ගිහි ලෝකේ වගේ නෙවෙයි. බුද්ධමාකාර දැන් ගිහි ලෝකේ වගේ නෙවෙයි කුඩු ගහන්නන්ගේ ලෝකේ. සූදුවන්තුන්ගේ ලෝකේ, ස්ත්‍රී දූර්තයන්ගේ ලෝකේ. ඒක වෙනම ලෝකයක්. ඒ වගේම තමයි මේ සමාධියක් ආවට පස්සේ ඒකට බැඳුනොත් බෙල්ල බැල දා ගන්නවා කියන එක වෙන්න ඉඩ තියෙනවා. සරුවචන්සේ වැඩි ඉන්න කාලෙම දෙන්නේ දැලිපියෙන් බෙල්ල කපා ගත්තා. මෙත අච්චර අමාරු ළමිච්ච සමාධිය කිසියම් පූර්ව දැනුමකින් තොරව යනවා. ඒතර තේිනවා කොච්චර අපි මේකට බැඳිලා තියෙනවද කියලා. ඒ නිසා අනිත් දවසේ සමාධිය ආව බැඳෙන්නත් එපා. සමාධිය නැති වෙච්චාම සතුටු වෙන්න මේකට බැඳීමක් එන්නේ සමාධිය නැතිලා ඇවිසිච්ච හිතට කවදාකවත් බැඳීමක් එන්නේ නැහැ. නිසා ඒකේ පොඩි හොඳ පැත්තක් තියෙනවා. ඒ නිසා සතියෙන් බලන කෙනාට විපස්සනායෙන් බලන කෙනාට කෝකෙද සන්තෝෂ වෙන්න කෝකෙද කනගාටු වෙන්න ඕන කියලා පූර්ව නිගමන වලට එන්න බෑ. ඒ නිසා මේ විදිහට අලුත් හිතකින් බලන්න අනේ ස්වාමීන් වහන්සේ කොහොම හරි මට නැවතත් අර නැති සමාධිය ආරම්භ දෙන්න කියලා බැගෑ වෙනවට වැඩිය බය ආදු වෙනවට වැඩිය සමාධිය නැති එකට තර විදිහටම සලකලා කටයුතු කරන්න. ඒකට අපි ලොකු සංසින්න කාලේ කියන්නේ හරි ගියත් වැරදුනත් කාලසටහන කරන්න. එතකොට ඒකේ තියෙනවා තපසක්. ඒකේ තියෙනවා ප්‍රතිපදාවක්. ඒකේ තියෙනවා ගෞරවයක්. එතකොට මේ සමාධියට කැදර වුණොත් ඒ කියාවේ මේ Nissan වනදි විතරමයි හම්බුනේ මේකමයි හම්බුනේ gederදී හම්බුනේ නැහැ කියලා තැනකට පුද්ගලයෙකුට සමාධියට කැදර කරනවා. අනේ කෑදරකම සමාධිර ගත්තත් කාම ලෝකෙට ගත්තත් එකයි. අන්න ඒක දැකගෙන ඒකෙන් ගැලවිලා ඒ බන්ධණයෙන් ගැලවිලා සමාධිය දිහා සතියෙන් බලන්න ඉගෙන ගන්න. නැත්නම් මේ වැඩමුළුව අපි කරන්නේ සමාධිය සඳහා නෙවෙයි සතිය සඳහායි. අන්න ඒක පළවෙනිම වාක්‍යය කියලා තමයි වැඩමුළුව පටන් ගන්න. ඒ වුණාට මේ චෝදනා පත්‍රය ඉල්ලලා තියෙන්නේ අපි පොරොන්දු වෙච්ච නැති දෙයකට. ඒකේ ආධිනව පෙන්වන්නේ මම මේ කතා කරන නිසා දෙකටම සම වෙන හිදියට යන ගිහිල්ලා කාලසටහන දිගට කරන්න. එතකොට ඕක ටික දවසක් යනකොට මම ගැරලා යනවා. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මා කාලයක් සිටම ධර්මදේශනා අසමින් සතිමත්ව භාවනාවේ යෙදී. සක්මන සක්මන් කරන විට ලනුපැදුර බව දැනගෙන ඇවිදිනවා. ඇවිදින විට ලනුපැදුරේ තද ගතිය මාගේ යටිපතුල් වලට දැනෙනවා. ලනුපැදුරත් යටිපතුලත් පාර්ශවන ස්පර්ශ වන විට පැදුරේ තද ගතිය ඇති වී නැති වෙනවා. අනිත් පාදයේ තබන විට ස්පර්ශය දැනෙනවා. ඇති වී නැති වෙනවා. මෙම තද ගතිය දැනෙන්නේ චිත්ත චෛතසිකයට පමණයි. සතිමත් සිටින්නේ වර්තමාන ෂණය තුල වේ. කය සැහැල්ලු වෙනවා. භාවනාව. මම දැන් මෙතන මා භාවනා කරන්නේ හුස්ම දිහා බලාගෙන සිටින විට සතිය වැඩි වෙනවා සතිමත් වෙනවා. මම සතියෙන් සිටින්නේ හිස්ම හිස් තැනකය. එතන කිසිම දෙයක් නොමැත. ඔහේ ඉන්නවා. කය ගැන දැනෙන්නේ නැහැ. පැයක් පැයකමාරක් ඉන්න පුළුවන්. එක් දිනක් මම සතිමත්ව සිටි නැගිට ගිය අවස්ථාවේදී මා ඉදිරියේ තිබුණු දරුවන් පුටු බිත්ති පවා එකපාරට නැති වී ගියේය. විනාඩියක් පමණ මට උනදී අදාහගත නොහැකි විය. අතීතයේ සිදුවීමක් අනාගතයේදීවත් නොවේ. මේ මොහොතේදී වර්තමාන ක්ෂණය තුල පමණයි හටගන්නේ. ෂණයක් තුල සියලුම දේ ඇති වී නැති වී යනවා. රැඳෙන්න තැනක් නැහැ. තෙරුවන් සරණයි. ඔය ඉගෙදිත් මේ ලනුපැදුරේ හයිය බලවලා ඉන්නේ අර වැල්ලට ගිහිලා සක්මන් කරනන් ජොලි අප්පා. මේ පායන දවස් ටිකේවත් එළියට ගිහිලා කරුණා කරලා වැල්ලි සක්මන් කරා. ඒ නැති බැරි කට්ටිය තමයි ඔය වැස්ස වෙලාවට තමයි මේ මේ ලනුපැදුරේ සක්මන් කරන්නේ. නරක නෑ. සක්මන් කරන එක හොඳයි මොකේක හරි. වැල්ලට පස්සේ හොඳ සක්මන ලනුපැදුර තමයි. නමුත් මේක ඊට වඩා හුඟාවක් වෙනසක් තියෙනවාගේ 3-4 ගුණයක වෙනසක් තියෙනවා. වැල්ල හැඩ ගැහෙන හැටි දකින්න කකුල තියෙන තාලෙට වැල්ල හැඩ ගැහෙනවා. ඒකෙන් තමයි කකුලට සම්පූර්ණ සම්භාහනයක් ලැබෙනවා. මේ මේ පොළව තමයි වස. ඒක තමයි අපි හදාගෙන තියෙන්නේ අපේම අපායේ. මේ තිමෙන්ති පොළව මට්ටම් පොළොව කියලා කියන්නේ ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම දුස් මේ නරකම දේ. විෂම පොළොව හොඳයි හොඳම දේ වැල්ල එරා බහින්න තියෙන ඕන අඟල් භාගයක් විතර. අන්න ඒක සක්මන් කරන්න ඒකට හොඳ උගක් මේ තේරෙන්න පටන් ගන්නවා කයට කොච්චර සැප දෙන්න පුළුවන්ද කියලා සක්මනහරා. ඉතින් පරියන්කේ තියෙන විස්තරේ යම් වෙලාවක තමයි තේරෙනවා නම් මතකයක් නැති වුණා සංඥා ගත්තේ නැහැ කියලා ඒක තමයි මිහි පිට දකින්න පුළුවන් නිවන කියන්නේ මොන දෙයකින් හරි සංඥාවක් ගත්තනම් ඒකෙන් කතන්දර ගෙතෙනවා ඒක හිතේ තියාගන්න කියලා අපිට බරක් වෙනවා එදා මොකක්වත්ම නැහැ බැන්තරේ ලිව්වා රබර් කෑල්ලෙන් මකලා දානවා කලිරාලේ චෝක් කෑල්ලක ලිව්වා රටහුණු ලිව්වා ඩස්ටර් එකෙන් මකලා දැම්මකේ මකලා දාන්න පුළුවන් නම් අපි ඊගාට උපදින්නේ තිරියන් වෙලා අලුත් විඥානයක නැත්නම් අලුත් හදවතකින් මේ අපි විඳවන හරියක් විඳවන්නේ අපි මෙතෙක් කල මතක තියාගෙන ටික හරහා තමයි. එන්න තාක් දුක් එන්නේ මතකේ. අපි ඒකට පුදුම ආදරේ මොකද දුකට ආදරේ නිසා. මතකේ නැති වෙච්ච වෙලාවේ පුදුම ජොලියක ඉන්නේ පොඩි එකෙක් දිහා බලනකො. උ කොයි තරම් හතුරකද ඉන්නේ කියලා මොනම දෙයක්වත් මතක නැහැ. මොකද සංඥා දීලා නැහැ තව ලෝකෙට. ලෝකෙන් සංඥා අරගෙනත් නැහැ. නමුත් සරෝජනන්සේ කියන පොඩි එකාගේ හිත කොච්චර පිරිසිදු වුණත් ඌ දන්නේ නැති නිසා ඌට ඒකේ ජොලියක් නැහැ. අපිට තියෙනවා ජොලියක් ඌ ඉන්නේ ජොලිය කියලා කියන්නේ. පොඩි එකාට ඒ ජොලිය නැහැ. දැන් අපිට තියෙන ජොලිය තමයි මෙච්චර මතක ගොඩක් තියාගෙන ඉඳලා අමතක කරන්න පුළුවන්. ඉතින් අපිට අනේ මුල් සීමු විසඤ්ඤ වෙලා තීමූර්ජා වෙලයි කිය. ඉතින් ඒ නිසා අපනෝල් ගැට ගන්නවා. දෙයියන්න බාර වෙනවා. පිරිත් නූල් බොනවා, පිරිත් පැම් බොනවා, පිරිත් නූල් ගැට ගහගෙන බෝධි පූජා දෙනවා. නැත්තම් සයිකියාට්‍රිස්ලා හම්බ වෙනවා ගිහිල්ලා බලන්නකෝ මතක තිබුණක නැති වෙලා. අලි කචා. ඒ නිසා පුළුවන් තරම් බලන්න ගුණ කන්දලේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. මොනම දෙයක්වත් මතක නැති වුණාට මේ ශරීරයේ තියෙන දැනුමක් මුළු ශරීරෙම කියලා විශ්ව කෝෂයක්. මතකය කියන්නේ ඒකට ගිය ගුල්ලෙක්. කාවේ විනාශ කරනවා. කිසිම මතකයක් තියෙනකොට වර්තමාන ඥානෙ එළියට එන්නේ නැහැ. මේ බොඩි නොලෙජ් එක එළියට එන්නේ නැහැ. ඇඟේ තියෙන ශක්තිය, ඇඟේ තියෙන හැකියාවන් එන්න කිසිම මතක නැතුව ඇඟට කියන්න ඕනේ කරන්න ඕන දේ කරන්නයි කියලා. ඒක ආර්ය පරිශ්‍රණයක්. ඒක බෑ ලෝකයට කරන්න බෑ අපි වගේ සැදී පැහැදී ඉන්න කෙනෙකුට කරන්න පුළුවන්. ඒක නිසා මේ මතකේ නැතිවීම, සංඥා නැතිවීම සතියේ තියෙන බරපතලකම පේනවා. අපුලුවන් තරම් බලන්න කොච්චරද කියනවනේ තමන් ඉන්නේ ආනපානෙද පිම්බීම හැකිලිමේද මුඛයේද කියන එකවත් දන්නේ නැතරමට හිත යනවා සම්පූර්ණ සහැල්ලු තැනකට. ඉතින් ඒකට ගිහිල්ලා ආයෙත් එනවා තිබුණු තැනට. ආයෙත් යනවා. ආන්න ওই දෙකේදී සැලෙන්නේ නැතුව ඉන්න තරමට යණ්ඩයි මේ පාර හදාගෙන තියෙන නිසා ඒ දෙකටම සමහිත තියාගෙන ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. තේරුවන් සරණයි. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා අවුරුදු දෙකක් පමණ සිට භාවනාවේ යෙදෙන කෙනෙක්. සක්මන් භාවනාවේ හා මූල කර්මස්ථාන වශයෙන් ආනාපාන සති භාවනාවේ යෙදිමි. කලක සිට පරයන්ක භාවනාව සඳහා ආනාපානය අරමුණු කරගෙන පරයන්කේ හොඳින් පටල් වෙමි. ඊට පෙර මූලික කෘත්‍යයක් ලෙස කෘත්‍යයන්ද හොඳින් කරමි. හොඳින් පටල් වූ පසු ඊට මෘදු ලෙස දැස් පියා ගනිමි. ඉඳ සිටින ඉරියව්ව සිහියට නගමි. විනාඩියක් දෙකක් ගත වන විට ආශ්වාසය හා ප්‍රශ්වාසය හොඳින් දැනෙන අතර මේ ආශ්වාසය යයිද ප්‍රශ්වාසය යයිද තේරුම් ගනිමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය නාසය අග සියුම් ලෙස ගැටෙන අයුරු හොඳින් බලා සිටිමි. ඒ වාගේම ආශ්වාසය හා ප්‍රශ්වාසයේ තොරතුරු හොඳින් අධ්‍යයනය කිරීමට දැඩි ලෙස සතියෙන් යුතුව බලා සිටිමි. නමුත් සෑම පරයන්කයකදී වාගේ මට ඒ දෙස කරන්ට ඒ දෙය කරන්ට නොලැබේ. ක්ෂණයකින් මට අරමුණු පවා අමතකය. සතුටක් හෝ සැපයක් නොදෙනන නීරස භාවනාවක මා යෙදී ඇත. ශරීරයේ වේදනාද හොඳින් දැනේ. විටක කෙසේවත් පාදිග නොහැර ඉඳීමට නොහැක. සමහර වේලාවක ඊටා දිග වේලාවක් හෝ සමහර විට පැය භාගයක පමණ කෙටි වේලාවක් හෝ මා මෙසේ ඉඳ එකවරටම නිින්දින් ඇහැරුණාසේ නැවත මූල කර්මස්ථානයේ සිහිවේ. නැවත ආනාපානයේ තොරතුරු බලමි. නැවත ද මට කලින් සිදු දෙයම සිදුවේ. මොලේ ඇතුලේ වේදනාවක් මෙන් දැනේ. ආලෝකයක් තුල කම්පන චංචල තුල ඒ කිසි දෙයක් සැලකිල්ලට නොගෙන මම ඔහේ බලා සිටිමි. විටක ශබ්ද ඇසේ. අනේ මට නිින්ද ගියා නේදයි විටක මා පසුතැවෙමි. කාලයක සිට පරයන්ක භාවනාවේ මා අත්විඳින తත්වය මෙයයි. සක්මනේදී පවා මට පිළිවෙලකට සක්මන් තොරතුරු බැලිය නොහැක. ස්පර්ශය සමහර විට මෙනෙහි කරමි. ඇවිදින බව දන්මින් ඇවිදිමි. මාගේ භාවනාවට අවශ්‍ය ඉදිරි උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට ඊතා නිරෝගීමත් හොඳ සමාජ මෙහෙවරක් කිරීමට අවශ්‍ය වටපිටාව හොඳින් සකස් වේවා. ඒ කියන්නේ අර වෙනස් වීමක් තීන තීන නොපෙනී යනවා ආය තීන දෙයට එනවා කියන මේ වෙනස් වීම අභියෝගයට අරගෙන මේක මට වෙච්ච කෙනෙහිල්ලක් එහෙම නැත්නම් මට වෙච්ච අරියාදුවක් විතර ගත්තාම පුදුම බරක් එනවා ඔළුවට. නෑ මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. දුක්ඛ වෙලා තියෙන්නේ ඕක වෙනස් වෙන නිසා. අනිත්‍ය නම් යමක් ඒක දුකයි. ඉතින් මේ අනිත්‍යයට විරුද්ධවයි මේ කැරලි ගන්න. අනිත්‍යයට විරුද්ධව බෙසන්නේ. ඉතින් ඒකට භාවනාවේ දියුණුව Tamanට බරක් වෙනවා. Tamanට ඒක වෙහෙසක් වෙනවා. ඒකට තමයි කමඨාන් සුද්ධ කරන්න කියන්නේ. අනිත් දවසට යන්න මේ ආනාපානදී හොඳට බලන්න ටෝන් එක නැති වෙනවා. ඉවර වෙනකම් බලන්න යනකොට දන්නේම නැතුව නැති වෙනවා. ඊට පස්සේ දන්නේම නැතුව ආයෙ මතුවෙනවා. මේ විදිහට මේ චපල ගතිය, මේ වංචනික ගතිය, මේ ෂට ගතිය දිහා බලලා තෝ අල්ල ගන්න තමයි මම මෙච්චර කල් හිටියේ. ආ පිසු කියලා පංගු නටපංගු කියලා හුඳුවට දීලා බලන්නේ. පුදුම සතුටක් එනවා. මෙච්චර අවුරුදු ගණන් පාරමිතා පුරන්න ඕනේ නැහැ. භාවනා කරන්න මේ ලස්සන පේන එකනේ. ඒ පේන වෙනස් වීම දුකක් වෙලා තියෙන්නේ තරම් නිත්‍ය සංඥාවකින් අපි භාවනා කරන්නේ. මේක මෙහෙම විය යුතුයි. කවම කවදාකවත් කාටවත් ඒ තමන් හිතන දේ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන දේ සිද්ධ වෙන විදිහට වෙනවා. අන්න ඒක බාරගත්ත දවසේ අපි දුක්ඛ ආර්ය සත්‍ය පිළිගත්තා වෙනවා. එතකොට ඒක ලොකු සතුටක්. මේ පළවෙනිම වූ ආර්ය සත්‍ය දුකක් ඇති වෙන්නේ අපිට වෙනස් වීම නිසා. අපි හිතන දේ හිතන විදිහට පවතින්නේ නැති නිසා. ඉතින් ඒක පිළිගන්න සද්ධාවෙන් පිළිගන්න. පිළිගන්න මේක තමයි වෙනස් වීම කියන්නේ මේක තමයි අනිච්ඡං කියලා කියන්නේ මේක තමයි හුත්වා අභවතා කියලා කියන්නේ මේක පෙරලීම කියලා කියන්නේ මේකයි විපරිණාමය කියන්නේ මේකයි මම මේක දිහා බලන් ඉන්නවා කියලා හිටියොත් තමයි තේරෙන්නේ මේ වැදගත් අමුත් එක්ක ඇවිල්ලා තියෙන්නේ අපි යා හොරෙක් විදිහට සලකලා සැක කටයුතු කෙනෙක් විදිහට සලකලා හරි අමාරු තැනක ඉන්නේ තෙන්දි ඒ තාම වැදගත් කෙනෙකුට ඒ විදිහට සලකන්න කියොත් හරි භයානකයි ඒ නිසා අපිට දැනුම අවශ්‍යයි භාවනා කරන්න කෙනා අනිච්ච සංඥාට ඉඩ දෙන්න එපා. මේ වගේ පෙරලීකට ලෑස්තිලා යන්න. ගියාට පස්සේ හිතේ තියෙන තද බල ගතිය නැතුව මේක ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් අඩු භාවයක් කියලා තේරිච්ච දවසේ තේරේවි මේක තේරුම් ගන්න කොච්චර වටවලල්ලි ගියාද. මේ අනිත්‍ය කියන එක තේරුම් ගන්න නැතුව අනිච්ච සංඥාව වෙනුවට නිච්ච සංඥාව වඩන්න අපි සංසාරේ කොච්චර නටලා තියෙනවද? ලේසි නෑ ඒක අනිච්ච සංඥාට හැරවන හරවනවා කියන එක. මම මේ කියන්නේ ඒකට සූදානම් ශරීරයක් ඇති කරන එක. ඒ නිසා මේ තමයි අනිත්‍ය කියන්නේ මේ අනිත්‍ය දුකයි. හැබැයි මේක පරම සත්‍යයක්. මට දෙන්න කාපු කරදරයක් නෙවෙයි. ඒක පරම සත්‍යයක්. ඕකට ලෑස්තිලා යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම මෙම භාවනා වැඩසටහනට ආධුනිකයෙක්මි. පසුගිය දින දෙක තුලදී මා ලැබූ අත්දැකීම් මෙසේ කෙටියෙන් සඳහන් කරමි. පරයන්ක භාවනාව. මම දැන් මෙතන යන යයි මෙනෙහි කරමින් වාඩි වූ සැනින්ම නාසිකාග්‍රය වෙත මනස යොමු වේ. ටික වේලාවකින් වලලුකර ප්‍රදේශයේ පොළවට තද වී ඇති බව දැන්න අතර දනිස්වල වේදනාවක් දැනේ. ක්‍රමයෙන් තුනී වී යයි. පසුව හුස්ම රැල්ල වෙත සිත යොමු වේ. ටික වේලාවකින් හුස්ම රැල්ල තුනී වී ගොස් උදරයේ පිම්බීම හැකිලීම වෙත අවධානය යොමු වේ. එම කාලය තුල මුහුණේ කම්පන චංචල ගතිය දැනේ. මෙම කම්පන චංචල ගතිය ටික වේලාවකින් තුනී වී ගොස් උදරයේ පිම්බීම හැකිලීම වෙත සිත යොමු වේ. විනාඩි 45ක් පමණ කාලයක් මෙලෙස සතිමත්ව සිටිමි. සක්මන් භාවනාව. මම දැන් මෙතන යයි මෙනෙහි කරමින් සිටගෙන සිටිමින් වම දකුණ යයි මෙනෙහි කරමින් සක්මන ආරම්භ කළෙමි. පොළවේ තද ගතිය, උෂ්ණ සීතල බව යටිපතුලට දැනේ. එසේ සක්මන් කරමින් සිටන විට නොදෙනුවත්වම නාසිකාග්‍රය වෙත සිත යොමු වේ. ඉන්පසු තවදුරටත් සක්මනේ යෙදෙන විට ආශ්වාස ප්‍රශ්වාසයේ අණුව පාද තබීමේ සිදුවේ. මහන්සියක් නොදැනේ. බොහෝ වේලාවක් මෙසේ කළ හැක. උපදේශ පතමි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. පරියන්කේ লীලා තියෙන විනාඩි 45ක් විතර සතිය පවත්වාගෙන ගිහලා සක්මනේ লীලා තියෙන බොහෝ වේලාවක් කළ හැකියි කියලා. ඒ නිසා අරමුණු මොනවා මාරුණත් සති ධාරාව දවසේ පැය 24ම තියන්න උත්සාහ කරන්න. පරියන්කේට දක්මන සීමා කරන්නේ නැතුව අරමුණු වෙනස් වුණත් ඉරියව් වෙනස් වුණත් මේ සතියේ පැවැත්ම දිගට පවත්වන්න හොඳ අභියෝගයක් ගන්න හොඳ වෙලාව. මොකද මේකේ දෙපොළෙම සඳහන් කරලා තියෙනවා පරියන්ක විනාඩි 45 සක්මනේ බොහෝ වෙලා. තවදුරටත් වැඩි කිරීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න කියන එක තමයි කියන්නේ. තේරුවන් සර්ණයි සෝන්සවසම් ප්‍රශ්න. මුලින් අපි පැයකුත් විනාඩි බෑගට පොඩ්ඩක් වැඩි වෙලාවක් කරන් තියෙනවා. ඒ නිසා අපි මෙතන ඉඳලා වෙලාව ගන්නවා. විනාඩි 50ක් විතර තියෙනවා. සක්මන් භාවනාව සඳහා අපි තුනට නැවත රැස් වෙනවා සාමූහික පරියන්ක භාවනාවකට. ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක අඩපිළිවෙල නිමා සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.